ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්තුන් දන්නවා අපි මේ <clears throat> එක් දින භාවනා වැඩමුළුව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ අපි කාටත් හුරුතු පුරුදු ආනාපාන සතිය මුල් කරගත්ත ආනාපාන සති සූත්‍රය. මේ ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ අපිට දැක ගන්න ලැබෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ බොහොම වැදගත් අවස්ථාවක මේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන්න යෙදුණා. උන්වහන්සේ බහුලව ඇසුරු කරපු ජේතවනාරාමයේ හැරුණුකොට ඊළඟට ඇසුරු කළා තියෙනවා මිගාරමාතු ප්‍රාසාදය. මිගාරමාතු ප්‍රාසාදයේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ කරනකොට උන්වහන්සේ දකිනවා මේ නවක භික්ෂූන් වහන්සේලා බොහොම ස්ථවිර මහරහතන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලැබමින් බොහොම යහුසුලුව විවේකීව ඒ වගේම ආතාපි වීරයකින් යුක්තව කටයුතු කරනවා. ඉතින් මේ කටයුතු කරනකොට බුදුරජාන් වහන්සේ තමන් සැලසුම් කරගෙන තිබුණ ඒ විහාරචාරිකාව තවදුරටත් කල් දාලා මේ භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ පිණිස දැනුම් දෙනවා තවදුරටත් මේ මිගාරු මාතු ප්‍රාසාදයේම වැඩ කරන බවට. ඉතින් මේ ආරංචියේ පැතුරුනාට පස්සේ ඒ මහරහතන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමින් වහන්සේ. ඉතින් මේ ආදී කොට අපි අහලා තියෙන මේ ප්‍රධාන මහරහතන් වහන්සේලා තවදුරටත් මේ තමන්ගේ ශිෂ්‍ය පිරිස ඇතම් කෙනෙක් 10 දෙනෙක්, ඇතම් කෙනෙක් 20 දෙනෙක්, ඇතම් කෙනෙක් 30 දෙනෙක්, ඇතම් දෙනෙක් 40 දෙනෙක් මේ විදිහට තමන් යටතේ ඒ බණ භාවනා ප්‍රගුණ කරන ඒ අනෙකුත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට තවදුරටත් ගුරුහරුකම් දෙමින් මඟ පෙන්වමින් මේ භාවනාව කෙරෙහි උනන්දු කරනවා. එතකොට මේ භික්ෂූන් වහන්සේලා මෙතක් මේ පටන් යම් සමාධියක් යම් ප්‍රඥාවක් නොලබා සිටියානම් ඒ සමාධීන් ස්පර්ශ කරමින් ඒ ප්‍රඥාවන් ස්පර්ශ කරමින් ඇතම් කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පවා අපත් වෙනවා. ඉතින් මේ විදිහට ගත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අදහස් කරනවා මේ භික්ෂුන් වහන්සේලා අතර සිටිනවා විවිධාකාර භාවනාවන් ප්‍රගුණ කරන පිරිස්. ඉතින් මේ සියලු දෙනාටම ගැළපෙන අන්දමේ එක් භාවනාවක් මම දේශනා කළා නම් සියලු දෙනාටම අනුග්‍රහ කරන්න ඊටාම මැනවයි කියලා හිතලා තමයි මේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නේ. එතකොට පින්වත්නි අපි මේ ආනාපාන සති සූත්‍රය දිගේ දැන් සති ගණනාවක් එහෙම නැත්නම් මාස ගණනාවක් තිස්සේ විග්‍රහ කරගෙන ආවා කොහොමද ආනාපාන සතියෙන් කායානුපස්සනාව වැඩෙන්නේ කොහොමද ආනාපාන සතියෙන් වේදනානුපස්සනාව වැඩෙන්නේ කොහොමද ආනාපාන සතියෙන් චිත්තානුපස්සනාව වැඩෙන්නේ කොහොමද ආනාපාන සතියෙන් ධම්මානුපස්සනාව වැඩෙන්නේ මේ මූලික මේ සතර සතිපට්ඨානයන් ආනාපාන සතිය හරහාම වැඩෙන්නේ කොහොමද කියන කාරණය අපි විග්‍රහ කරගෙන ආවා දැන් අපි සතර සතිපට්ඨානයන් අන්තර්ගත වෙන ඒ මජ්ක්‍ධිම නිකායේම එන සතිපට්ඨාන සූත්‍රය හෝ වේවා දීඝනිකායේ එන සතිපට්ඨාන සූත්‍රය හෝ වේවා අපි මදක් විමසලා බැලුවොත් ඒකේ මේ ආනාපාන සතිය කියන්නේ කායානුපස්සනා කොටසේ එන එක කොටසක්. නමුත් දැන් මෙතන බුදුරජාණන් වහන්සේ අපිට එකාතකින් බැලුවාම කෙටි මාර්ගයක් පෙන්වලා දෙනවා. මේ කායානුපස්සනා කොටසේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ආනාපාන සතිය හරහාම කොහොමද කායානුපස්සනාව පමණක් නොවේ වේදනානුපස්සනාව දිනු කරන්නේ කොහොමද චිත්තානුපස්සනාව දිනු කරන්නේ කොහොමද ධම්මානුපස්සනාව දිනු කරන්නේ එතකොට අපි කායන් මේ ආනාපාන සතිය මුල් කරගෙන යම්සි යෝගාවචරයේක් භාවනා කරනවා නම් ඒ අයට ලොකු අස්වැසිල්ලක් මේ හරහා ලැබෙනවා මොකද මේ ආනාපාන සතිය තුල මේ සියල්ල අන්තර්ගතයි හැබැයි ඒ අපිට උමනා විදිහට කර භවනා කිරීමෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ බොහොම පැහැදිලිව පෙන්නලා දෙන ආකාරයට භවනා කිරීමෙන්. එතකොට මේ ආකාර 16කින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද මේ ආනාපාන සතිය තුලින් සතර සතිපට්ඨානයන් දිනු කරන්නේ. ඒ කාරණාව මුලින්ම තහවුරු කරනවා. එතකොට එකක් දිනු කිරීමෙන් හතරක් වැඩෙනවා. ආනාපාන සතිය කියන එකම ධර්මය දිනු කිරීමෙන් හතරක් වූ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙනවා. එතකොට ඒ සතරක් වූ සතිපට්ඨාන ධර්මයන් වැඩිමින් අනතුරුව කොහොමද මේ සත්ත බොජ්ජංගයන් වර්ධනය වෙන්නේ කියන කාරණාව තමයි අපි ගිය මාසේ සාකච්ඡා කරන්න පටන් ගත්තේ. එතකොට අපි එදා කතා කළා කායානුපස්සනාවෙන් කොහොමද මේ සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. දැන් මේ පිංගුතුන් අහලා ඇති බොජ්ජංග ධර්මයන් කියලා මේ ධර්මයේ එනවා ධර්ම කොටාශයක් මේ අවබෝධයට තුඩු දෙන කාරණා. දැන් එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඍජුව අහනවා භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග බොජ්ජංග කියලා කියනවා. ඇයි මේ බොජ්ජංග කියලා කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ ඍජු පිළිතුරක් දෙනවා. බෝධාය සංවත්තන්තීති කෝ භික්ඛු තස්මා බොජ්ජංගාති වුච්චති මේ බොජ්ජංග සංයුත්තේදී දක්නට ලැබෙන විවරණයක් නැත්නම් විග්‍රහයක් අත දැක්වීමක් මේ අවබෝධයට තුඩු දෙන නිසා ඒවට ඒ ධර්මතාවයන්ට බොජ්ජංග කියන නම භාවිතා කරනවා. එතකොට කුමක්ද අවබෝධ වෙන්නේ? ඉතින් අපිට හිතන්න පුළුවන් මේ විද්‍යාව විමුක්තිය මේ නිවන අවබෝධ කරන්න තුඩු දෙන කාරණාවන් බොජ්ජංග කියන නමින් හඳුන්වනවා. එතකොට බොජ්ජංග ධර්මයන් හතක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තිනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියලා. එතකොට මේ සතර සතිපට්ඨානය ක්‍රමානුකූලව දියුණු කරනකොට මේ එක සම්බොජ්ජංගයක් නෙමෙයි මේ හතම හරිම ලස්සනට ක්‍රමානුකූලව වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේ පැහැදිලි කරලා දෙනවා. එතකොට අපි ගිය පාර සාකච්ඡා කළේ කායානුපස්සනා කොටසට වැටෙන දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඊළඟට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. මේ ප්‍රධාන වශයෙන් මේ කරුණු හතර සැලකුවොත් මේකේ මම මේ ආස්වාසය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මේ විදිහටම ප්‍රාස්වාසය සම්බන්ධයෙන් උත් සඳහන් වෙනවා. එතකොට මේ ප්‍රධාන පියවර හතර ආශ්‍රය කරගෙන අපි ආනාපාන සතිය වඩනකොට කොහොමද මේ බොජ්ජංග හත දියුණු වෙන්නේ? දැන් එතකොට මේ මේ පියවර හතරේ වුණත් එක්තරා අන්දමක ක්‍රමානුකූල වර්ධනයක් තියෙනවා. දැන් කෙනෙක් මුලින් මේ ආස්වාසය පිළිබඳව දැනුවත් වෙනවා. එයාට ලොකු දෙයක් වැටහෙන්නේ නැහැ. මොකද තාම සතිය දිනු වෙලා නැහැ. ප්‍රඥාවක් දිනු වෙලා නැහැ. සමාධියක් නැහැ. ඉතින් එයාට මේ යාන්තම් හුස්ම රැල්ල දැනෙනවා. ඉතින් හිතත් පිට දුවනවා. විවිධ අරමුණු එනවා. ඉතින් ඒ නිසා බොහෝම දැඩි වීරයකින්, උවමනාවකින් හිත පිට යන්න නොදී ඔන්න හුස්ම ගන්නකොට මෙනෙහි කිරීමක් පවා කරනවා. හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා. හුස්ම පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරනවා. ඒ අවස්ථාව නෙමෙයි එකතකින් බැලුවාම මේ බොජ්ජංග මට්ටම කියලා කියන්නේ. ඉන් එහා ගිහිල්ලා දැන් මෙයාගේ හිත හොඳට මේ ආස්වාසය ආස්වාසයේ හැටියට දැනගන්නවා. ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ හැටියට දැනගන්නවා. දැන් මෙනෙහි කිරීමකින් තොරව මේ කාරණාව කාරණාව දැනගන්න පුළුවන්. ඊළඟට ආස්වාසයේ තියෙන සුළු වෙනස්කම් පවා එයාට තේරෙන්න ගන්නවා. කලින් පසු කළ ආස්වාසයට සාපේක්ෂව දැන් මේ පසු කළපු ආස්වාසය දිගයි. එහෙම නැත්නම් කලින් පසු කරපු ප්‍රශ්වාසයට සාපේක්ෂව මේ දැන් අවසන් වෙච්ච ප්‍රාශ්වාසය දිගයි. එහෙමත් නැත්නම් කලින් අවසන් වෙච්ච ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච ආස්වාසය කොටයි. එහෙම නැත්නම් කලින් අවසන් වෙච්ච ප්‍රස්වාසයට සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච ප්‍රස්වාසයේ කොටයි. මේ විදිහට මේ ආකාර වශයෙන් ආස්වාසයේ ප්‍රස්වාසයේ තියෙන වෙනස්කම් අන්න යාට වැටහෙනවා. එතකොට හරියට හොඳට ආස්වාසයත් ප්‍රස්වාසයත් එක්ක මුහුණට මුහුණලා යා බලාගෙන ඉන්නවා වගේ හොඳට ආස්වාසයත් එක්ක සමපාත වෙච්ච සතියක් තියෙනවා. මේ කාරණාව හරිම වැදගත්. මොකද දැන් මේ වෙන වෙන අරමුණු වල හිත මුලාවීමක් නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රියාවලියේම හොඳට හිත බැහැගෙන සතිය හොඳට පිහිටලා අන්න ඒ අවස්ථාවේ තමයි අන්න මේ සති සම්බොජ්ජංගය වැඩෙන්න ආරම්භ වෙන්නේ ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ මේ ආරම්භක අවස්ථාව හැබැයි මේක නැවත නැවත සිද්ධ වෙනවා දැන් මේ එක හුස්ම රැල්ලක් බලපු පමණින් මේ සති සම්බොජ්ජංගේ සම්පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. මේක තමයි ආරම්භක අවස්ථාව. හැබැයි දැන් මේ ඊළඟ හුස්ම රැල්ලෙත් මේ දෙම කරනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාසෙත් මේ දෙම කරනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාසෙත් මේ දෙම කරනවා. නැවත නැවත කරනවා. නැවත නැවත කරද්දී අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තස්මින් සමේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති. අන්න මේ නැවත නැවත කිරීම හරහා වැඩෙනවා. මේ සති සම්බොජ්ජංගය වැඩෙනවා. ඊළඟට භාවනා පාරිපූර්ණං ගච්ඡති දැන් මේක නැවත නැවත කරන්න කරන්න බහුලීකృత කරන්න කරන්න අන්න මේ සති සම්බොජ්ජංගය බහුල් මේ තව භාවනාව හරහා පරිපූර්ණත්වයටපත් වෙනවා. දැන් අපි මේ අන්දමට ගිය මාසෙදි සාකච්ඡා කළා මේ ආනාපාන සතියේ කායානුපස්සනා කොටස හරහා කොහොමද බොජ්ජංග 7 දියුණු වෙන දියුණු වෙන්නේ කියලා. දැන් අපි අද වැඩිදුර අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ කොටස වෙන වේදනානුපස්සනා කොටස හරහා කොහොමද මේ බොජ්ජංග හත දියුණු වෙන්නේ? හැබැයි අපිට මේ කලබලේ එකපාරට වේදනානුපස්සනාවට යන්න බෑ. මේකේ ක්‍රමානුකූල වර්ධනයක් තියෙන්නේ. දැන් අපි කතා කළේ අර දිග කොට වශයෙන් දැනගන්න අවස්ථාව. එතෙන්දිත් හොඳට මේ තනත්තා තුල මේ යෝගාවචරය තුල අවබෝධයක් තියෙනවා මේ කලින් එකට සාපේක්ෂව දැන් එකේ ප්‍රමාණය. කලින් එක නම් ඉක්මනට අවසන් වුණා. දැන් මේ අවසන් වෙච්ච එක ටිකක් ඊට වඩා දිගයි. කාල වශයෙන් පරතරය වැඩි. එහෙම නැත්නම් කලින් එකට සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච එක කොටයි. කෙටි කාලෙකින් අවසන් වුණා. මේ විදිහට ඒ තනත්තා තුළ හොඳ මේ ක්‍රියාවලියටම බැසගත් සතියක් තියෙනවා. ඊළඟට දැන් එතනින් අතර නොවි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුලිය මූලික පටන් ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? ඊටාම සියුම්ම ආස්වාසයක් පටන් ගන්නෙ කොහොමද? ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ කොහොමද? ඒක ඊළඟට ක්‍රමානුකූලව දැනෙන ස්වභාවය අඩු වෙලා නොදැනී යන්නේ කොහොමද? මේ විදිහට මුල මැද අග හොඳින් දැනගන්නා සුළුව අන්න යා තවදුරටත් මේ ක්‍රියාවලිය තුල හික්මෙනවා. දැන් හිත පිට යන්න නොදී මේ කටයුත්තේම මේ කාරණාවේම මේ භාවනාවේම යා නියැලෙනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි තිසික්කති. මේ මුලුල්ලම දැකගනිමින් අන්න එයා කටයුතු කරනවා. අන්න එතෙන්දිත් මේ බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ විදිහට නැවත නැවත යෙදීම හරහා මෙන්න ආස්වාස ප්‍රංසාසයන් සංසඳින්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී කලින් තරම් දැන් දැනෙන්නේ නැහැ කියලා දැනීම වර්ධනය කරගන්න හයියෙන් හුස්ම ගන්නවත් ඉරියව් මාරු කරන්නවත් වෙනත් අරමුණක් දෙන්නවත් යන්නේ නැතුව මේක තමයි මේ ප්‍රතිපදාවේ දියුණුව කියලා තේරුම් අරගෙන අන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සංසිඳෙන ඉඩ දෙනවා. යම් අවස්ථාවක මෙන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සංසිඳුණා නම් අන්න ඊට පස්සේ තමයි මේ වේදනානුපසනාව කොටසට කෙනෙක්ට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ. මොකද ඒ වෙනකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට සංසිඳුණාට පස්සේ මේ තියෙන්නේ ආස්වාසයක්ද මේ තියෙන්නේ ප්‍රස්වාසයක්ද කියලා වෙන් කරගන්න බැරි තරමට හොඳට සංසිඳිච්ච හිතක් මනසක් පවතුනාට පස්සේ අන්න එයා තුල යම් පමනක තහවුරු වෙච්ච සතියක් තියෙනවා. එකඟ වෙච්ච හිතක් තියෙනවා. අන්න ඒ එකඟ වෙච්ච හිත පවත්වනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ අධීර වශයෙන් පෙන්නලා දෙනවා පීතිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පීතිපටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති දැන් මේ අර කලින් තරම් දැන් ව්‍යායාම කරන්න උවමනාවක් නැහැ. දඟලන්න අවශ්‍ය නැහැ. බොහොම හිත සතුටින් මේ කාරණාවේ යෙදෙනවා. තමන් අත පොවන්න අවශ්‍ය නැහැ. තමන් බලෙන් හිත ගෙනල්ලා තියන්න අවශ්‍ය නැහැ. හිතම යෙදෙනවා. හිතම යෙදෙන දිහා දැන් මෙයා හිතන හිත විසින්ම සතුටින් මේ කාරණාවේ නියැලෙන බව නියැලෙන ආකාරය දකිනකොට අන්න එයා තුල નિરાයාසයෙන් යම් ප්‍රීතියක් පහළ වෙනවා. දැන් මේ අවස්ථාවේදී මේ ප්‍රීතිය එම නැත්තම් මේ හිතට දැනෙන සතුට සැහැල්ලුව හැබැයි Taman ග්‍රහණය කරන්න යන්නේ නැහැ. මේකත් ඇති වෙලා නැති වෙලා යන දෙයක්. මේ දිහත් දැන් අර මේ තැනත්තාට මේ යෝගියාට මධ්‍යස්ත සිතින් බලන්න අවස්ථාවක් තියෙනවා. ඒකයි අර හදාගත්ත සතියකින් එකඟ වෙච්ච හිතකින් මෙතෙන්ට එළඹෙන්න ඕනා. එතකොට අර ඒ දැනෙන ප්‍රීතියට බැහැ නැතුව ඒ දැනෙන ප්‍රීතිය උමනාවට වඩා ග්‍රහණය කරන්න යන්නේ නැතුව ඒකට කෑදර වෙන්නේ නැතුව මේ තනත්තාට පුළුවන් මේ ප්‍රීතියෙන් ඈත් වෙලා ප්‍රීතිය අරමුණක් වශයෙන් දැක ගන්න. මේ ප්‍රීතිය කියන්නේ වේදනාවේ ස්වභාවයක්. වේදනාවේ සුඛ වේදනාවේ එක්තරා ස්වરૂපයක් තමයි මේ ප්‍රීතිය කියන්නේ. ඉතින් මේ විදිහට මේ තමන්ගේ හිතට දැනෙන මේ ප්‍රීතිය ඇතැම් වෙලාවට ෂණික ප්‍රීතියක් වශයෙන් එහෙම නැත්නම් කුද්ධිකා ප්‍රීති කියලා ඇතැම් වෙලාවට කියනවා රටාවක් නැහැ. එක අවස්ථාවක ලොමු දැහැ ගැන්වමින් මේ යම් අවස්ථාවන් වල පහළ වෙන්න පුළුවන්. ඒකේ නිශ්චිත බවක් නැහැ. ඇතම් වෙලාවක වෙන්න පුළුවන් ඇතම් වෙලාවක සංසිඳලා තියෙන්නත් පුළුවන්. ලොමු දහ ගැන්වීමක් වශයෙන් මේ ප්‍රීතිය පහළ වෙන්න පුළුවන්. ඇතම් වෙලාවකින් කණික ප්‍රීති කියලා බොහොම ෂණිකව හටගත්තා ෂණිකවම අවසන් වෙලා ගියා. ඒවැ පාලනයක් නැහැ. ඊළඟට තව ස්වරූපයක් දහම් පොත්වල පෙන්නනවා ඔක්කාන්තික ප්‍රීති කියලා. ඒක මේ රැල්ලක් එනවා වගේ. දැන් තමන් ආනාපාන සතිය දිහාම නිකන් දැන් ආනාපානයේ ගෙවිලා ගිහිල්ලා දැනුවත් භාවයකින් ඉන්නවා. හැබැයි දැන් දැනෙනවා නිකන් රැල්ලක් ඇවිල්ලා යනවා. රැල්ලක් ඇිනවා ආපහු යනවා. රැල්ලක් එනවා ආපහු යනවා. ওই වගේ ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. පොත්වල ඉතින් ඕක ඔක්කාන්තික ප්‍රීති කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට තවත් වෙලාවක බොහොම කය අහසේ පාවෙනවා වගේ දැනෙන තරම් සැහැල්ලුවකින් මේ උබ්බේග ප්‍රීති කියලා උබ්බේග ප්‍රීති කියන නමින් හඳුන්ලා තියෙනවා. බොහොම උද්වේග කර වූ ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. තවත් අවස්ථාවක හරියට ඊටාම සිසිල් ජලයකින් මේ මුළු කයම නහවනවා වගේ මුළු කයම තෙමා හරනවා වගේ ඊටාම ප්‍රනීත ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. ඒක අපි පරණ ප්‍රීතිය කියලා කියනවා. ඉතින් මේ විදිහට අපි සාමාන්‍යයෙන් සඳහන් කරන මේ පස්වනක් ප්‍රීතියේ විවිධ අවස්ථා මතු වෙන්න පුළුවන්. හැබැයි මේ කිසිම දෙයක් බලාපොරොත්තුවකුත් නැහැ. ඒ ආවහම මේක මට වැඩි වෙලාවක් පවත්ව ගන්න ඕනේ කියලා උවමනාවකුත් නැහැ. ඒවා Tamange පාලනයකින් තොරව හැසිරෙනකොට ඒවා ගැන අමනාපයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම ඒවැය තියෙන ප්‍රණීත ස්වභාවය අවසන් වෙලා නොපෙනී ගියාට පස්සේ ඒ ගිය දේවල් ගැන පසුතැවීමකුත් නැහැ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් මධ්‍යස්ථ හිතකින් බලන්න මේ ප්‍රීතියට මුලා වෙන්නේ නැතුව ප්‍රීතියට ඇලෙන්නේ නැතුව මේ දිහා අපිට දැක ගන්න පුළුවන් නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රීතියම බොජ්ජංග ධර්මයන් වැඩෙන්න අවස්ථාවක් වෙනවා. දැන් ඒකයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යස්මින් සමේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා. දැන් මේ මුලා නොවන මේ කොයි තරම් ප්‍රනීත දේවල් දැනුණත් ඒ එකකටවත් මුලා වෙන්නේ නැතුව හැබැයි ඊටාම සතිමත් මේ පිළිබඳව මධ්‍යස්ත සිතින් සතිමත්ව දැක ගන්නවා. සතිමත්ව විඳ ගන්නවා. අන්න ඒතෙන්දී අර කලින් අවස්ථාවේදී ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට මුහුණට මුහුණලා හිටියා වගේ දැන් මේ දැනෙන ප්‍රීතියටත් මුහුණට මුහුණලා ඉන්නවා. විශේෂ ඇල්මක් නැහැ. ප්‍රීතිය හුදු අරමුණක් පමණයි. මෙන්න මේ අවස්ථාවේදී ඊතර බුදුරජාන් වහන්සේ පෙන්නනවා අන්න මේ නොමුලා වෙච්ච සතියක් පටන් ගත්තනම් යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති යම් අවස්ථාවක මහණෙනි මේ අරමුණට මුලා නො වූ සතියක් එළඹ සිටියානම් අන්නේ තැන් පටන් සති සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ කොයි තරම් ප්‍රනීත වූ ප්‍රීතියක් පහළ වුණත් ඒක අරමුණක් වශයෙන් දැක ගන්න මේ තැනත්තාට දැන් හැකියාව තියෙනවා. එතකොට ඔන්න සති සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගත්තා. දැන් මේ නැවත නැවත මේක අත්දකිනවා. ප්‍රීති ස්වභාවයන් නැවත නැවත පහළ වෙනවා. නැවත නැවත උපේක්ෂාවෙන් ඒකට ඇලෙන්නේ නැතුව ප්‍රාර්ථනා කරන්නේ නැතුව නැති වෙච්ච ප්‍රීතියට හඬන්නේ නැතුව මේ පිළිබඳව දැනුවත් වෙනවා. එතකොට භාවනාව හරහාම මේක තව වැඩෙනවා. නැවත නැවත මේක පිළිබඳව දැනුවත් හරහාම සම්පූර්ණත්වයටපත් වෙනවා. එක අතකින් පින්වත්නි අපි මේ භාවනාවේ යම් දුක් වේදනාවන් ගැන කතා කරනවා වගේම සැප වේදනාවලුත් ඇතම් වෙලාවට අපිට ලැබෙනවා. ඉතින් මේ බුදුරජාන් වහන්සේ මේ කොටසදී පෙන්ලා තියෙන එක්තරා අන්දමකින් මේ සුවදායි ස්වභාවයන් සම්බන්ධයෙන්. ඉතින් ඇතම් කෙනෙකුට මෙබඳු සුවදායි ස්වභාවයන් අත්දකින්නකොට කෙනෙක් හිතනවා මම මේකට සුදුසුද කියලා. මොකද මේ දැනෙන ස්වභාවයන් තමන් ඍජුව අත්දකින්න ස්වභාවයන් තමන්ට ඊටාම ඍජුව දැනෙනවා. ඉතින් ඒකට තමයි අපි සාමාන්‍යයෙන් සීලයක පිහිටලා ඊටාම අහිංසකව එහෙම නැත්නම් ඊටාම අවංකව මේ කටයුත්තේ නියැලෙන්නේ. ඉතින් ඇතම් කෙනෙක් ඊටාම නිර්හංකාරව තමන්ගේ ජීවිතය ත්‍රිවිධ රත්නයේ විශේෂයි, කල්යාණ මිත්‍රයන් වහන්සේලා විශේෂයි පූජා කළා. මේ කාරණාවට බැස ගන්නවා. එතකොට Tamanට තියෙනවා Taman ගැන එක්තරා අන්දමක අනවජ්‍ය සුඛයක් දැනෙන අවස්ථාවක්. ඒ කියන්නේ දැන් තමන්ගේ ජීවිතයේ අතීතයේදී යම් යම් වැරදිවල නියලුණා වෙන්න පුළුවන්. නමුත් මේ ධර්ම මාර්ගයට පිවිසලා හරි පැත්ත තේරුම් අරගෙන හරි වැරදි තේරුම් අරගෙන මේ තැනත්තා තමන් නිවැරදි වෙන්න දැන් අවංක උත්සාහයක් දරනවා. ඒ නිසාම තමන් මේ අත්දකින්න දේට සුදුස්සෙක් කියන අවබෝධය තියෙනවා. සුදුස්සෙක් කියන ආකල්පය තියෙනවා. එහෙම නැතුව අපි අපිට ද්වේෂ කරනවා නම් ආත්ම ද්වේෂයකින් යුක්තව අපි කටයුතු කරනවා නම් ඉතින් මේ බඳු අත්දැකීම් ලැබෙනකොට අපි ඒව ප්‍රතික්ෂේප කරනවා. අපි හිතනවා මම තාම ඒවට සුදුසු නෑ. මම මේ වගේ ප්‍රනීත ස්වභාවයක් අත්දකින්න තරම් සුදුස්සෙක් නෙමෙයි කියලා එකාතකින් අපි ආත්ම ද්වේෂයකින් යුක්තව ආත්ම නිෂේධ නිෂේධනයකින් යුක්තව අපි දිහාම බලනවා. නමුත් පින්වත්නි අපි අපිට වෛර කරගන්න, අපිව පහතට හෙලා ගන්න බුදුරජාණන් වහන්සේ කොයිම අවස්ථාවකවත් කියලා නැහැ. අපේ අතින් යම් යම් වැරදි සිද්ධ වුණා. හැබැයි අපි අපිටම සමාව දුන්නා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ, ධර්මයේ ඉදිරියේ, සංඝයා ඉදිරියේ, කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉදිරියේ අපි අවංකවම අපේ වරද ප්‍රකාශ කළා. අපි මෙතෙන් පටන් ආයත සංවරයේ පිහිටනවා කියලා ඔන්න අපි පොරොන්දු වුණා. මේක මේ කාටවත් පේන්න වෙච්ච පොරොන්දුක් නෙමෙයි. මේ යන්දමෙන් යම්සි කෙනෙක් හික්මෙනවා නම් ඉතින් මේ භාවනාව හරහා අත්දකින මේ සියලුම දේට ඒ තැනැත්තා විවෘත වුණා වෙනවා. ඒ තැනැත්තා ඒ ලබන අත්දැකීම් වලට සුදුස්සෙක් වුණා වෙනවා. ඒ ලබන අත්දැකීම් ලබද්දී මේ කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් ලබනවා වෙනුවට මේ තමන් ගත කරන ජීවිතේ එහෙම නැත්නම් මේ හික්මෙන මාර්ගයේ තියෙන අනුසස නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යය නිසා ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම නිසා ලැබෙන එක්තරා අන්දමක ප්‍රතිලාභයක් තමන් මේ භුක්ති විඳින්නේ කියලා තමන්ට මේවා භුක්ති විඳ ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ වේදනානුපස්සනා කොටසෙදී සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛපටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් හිතේ ප්‍රීතිය වගේම කයෙත් දැනෙනව සැහැල්ලුවක්. කයත් නිකන් <clears throat> කලින් තරම් ඕලාරික වශයෙන්, රළු වශයෙන්, ගොරහැඩි වශයෙන් දැනෙන්නේ කයත් බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. ඒ දැනෙන සුඛයට පවා, ඒ දැනෙන සුඛ ස්වභාවයට, සුව ස්වභාවයට පවා ඇලෙන්නේ නැහැ. ඒ දිහත් අර වගේම මධ්‍යස්ථ තිතින් බලනවා. දැන් පින්වත්නි මේවා දිහා මේ විදිහට බලනකොට අර කලින් මේ ආස්වාදයන් මේ ප්‍රීති ස්වභාවයන් මේ සුඛ ස්වභාවයන් මගේ කරගෙන බලපු ආකල්පයෙන් මිදිලා මේ තැනැත්තා මේ දියා බලන්නේ බොහොම ඈත් වෙච්ච මනසකින් මෑත් වෙච්ච මනසකින් එහෙම නැත්නම් මේවා හුදු අරමුණු කියන මනසකින් ඒ වගේම මේවත් කොහොමද මේ ඇති වෙන්නේ මේවා මොන මොන හේතුන් නිසාද ඇති වෙන්නේ ඊළඟට කොහොමද මේවා වෙනස් වෙන්නේ මගේ පාලනයකින් තොරවම මේවා කොහොමද වෙනස් වෙන්නේ? වෙනස් වෙලා මගේ පාලනයකින් තොරවම මම බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවකම කොහොමද මේවා දුර වෙලා යන්නේ? මේ වේදනාවේම මුල මැද අග යා දකින්න. එතකොට මේ මුල දක්නා සුළුව මේ ප්‍රීති ස්වභාවයන් සුඛ ස්වභාවයන් විවිධාකාර සැප වේදන සැප වේදනාවන් දුක් වේදනාවන් මධ්‍යස්ථ වේදනාවන් හටගන්නේ කොහොමද මොන හේතුන් නිසාද මේවා හටගන්නේ කියලා එක්තරා අන්දමක විමසුම් නුවණක් පරීක්ෂාකාරී පරීක්ෂාකාරී බැල්මක් මේ යෝගාවචරය හෙළනවා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා සෝ තථාසතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. දැන් අර මේ දේවල් විඳගන්නවා පමණක් නෙමෙයි. ප්‍රීති ස්වභාවයන් වේවා, සුඛ ස්වභාවයන් වේවා, විවිධාකාර වේදනාවන් වේවා මේ කිසිම දෙයක් විඳගන්නවා පමණක් නෙමෙයි. ඒවා පරීක්ෂා කරනවා. ඒවා දිහා ප්‍රඥාවෙන් හොයලා බලනවා. ඊතා උමනාවෙන් හොයලා බලනවා. විමසලා බලනවා. මෙන්න මේ විමසලා බලන්න බලන්න ධම්mවිචය කියන සම්බොජ්ජංගය දියුණු වෙනවා. එකවරක් බලනව නෙමෙයි දෙවරක් තෙවරක් තුන්වරක් මේවා හට ගන්නා මොහොතක් පාසා වාරයක් පාසා මේ දිහා බලනවා මේ බැල්මෙන් බලනවා පරීක්ෂාකාරී බැල්මෙන් බලනවා මෙහෙම බලන්න බලන්න අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමයෝ බික්ඛු ආරද්ධෝ හෝති භාවනා භාවේති භාවනා පරිපූර්ණං ගච්ඡanti මේක පටන් ගත්තා නැවත නැවත බැලීම හරහා ඔන්න වැඩෙනවා නැවත නැවත බලලා බලලා මේ භාවනාව හරහා ධම්මවිචේ සම්බොජ්ජංගය පරිපූර්ණත්වයටපත් වෙනවා ඉතින් කෙනෙක් මේ දේ යෙදෙන්න නම් ආවට ගියාටත් බෑ එයාට මෙහි නියැලෙන්න යම් ඌමනාවක් අවශ්‍යයි මෙහි යෙදෙන්න ඌමනයි එහෙම නැත්නම් මෙහි යෙදෙන්න අවශ්‍යයි කියලා වීරයක් අවශ්‍යයි ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා තස්මින් තස්ස ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවිමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං දැන් මේ කාරණය සිද්ධ වෙද්දී මේ දේවල් පසු කරද්දී පසුබට වෙන්නේ නැතුව නැවත නැවත මෙහි යෙදෙන්න නැවත නැවත භවනා කරන්න ඇතැම් අවස්ථාවක දැනිච්ච දේවල් දැන් නොදැනී යනවා නොදැනිච්ච දේවල් දැනෙන්න පටන් ගන්නවා. කලින් සුඛ වේදනාවන් දැනෙලා දැන් ඔන්න දුක් වේදනාවන් බවට පත් වෙනවා. කලින් දුක් වේදනාවන් බවට පත් වෙලා දැන් සුඛ වේදනාවන් බවට පත් වෙනවා. ඒ දෙකම සමනය වෙලා දැන් ඔන්න උපේක්ෂා වේදනාවන් බවට පත් වෙනවා. නමුත් මේ කිසිම දෙයක් දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව හුදු අරමුණු ස්වභාවයෙන් දකින්න නම් අන්න අපිට මෙහි නියැලෙන්න සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. පසුබට නොවන වීරයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වේදනා ස්වરૂපයන් ඒ විදිහට දකිනකොට විමසුම් නුවණින් ඒවා පරීක්ෂා කරනකොට අන්න මේ පසු නොබාන වීරයක් එයා ඒ තැනත්තා ආරම්භ කරනවා හිත පසුබාන වාරයක් පාසා නැවත නැගිට්ටෝ ගන්නවා නැවතත් යදෙනවා නැවතත් නැගිට්ටෝ ගන්නවා නැවතත් යදෙනවා මේ විදිහට මේ වීරිය සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නවා දියුණු වෙනවා භාවනාව හරහාම නැවත නැවත පුබුදුවා ගැනීම හරහා අන්න භාවනාවෙන්ම පරිපූර්ණත්වයටපත් වෙනවා ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආරද්ධ විරියස්ස uppajjati pīti nirāmisā දැන් මේ කාරණේ සිද්ධ වෙනකොට මේ කටයුත්ත කරනකොට මේ හට ගන්නා ප්‍රීති ස්වභාවය අර අපේ ලස්සන රූපයක් දැකලා කංකලු ශබ්දයක් අහලා ලබා ගන්න වින්දනය වගේ ඒ කාම කාමය මුල් කරගත්ත ප්‍රීතියක් නෙමෙයි. මේක මේ තමා තුලින්ම කෙලෙස් සංසිඳීම හරහා හිත එකඟ වීම හරහා හටගන්නා වූ ප්‍රීති ස්වභාවයක්. ඒකයි මෙතන निराமிස ප්‍රීතියක් කියලා කියන්නේ. ඉතින් මේ निराமிස ප්‍රීතියම පීති සම්බොජ්ජංගේ ආරම්භය වෙනවා ඒක දියුණු වෙන්න හේතු වෙනවා නැවත නැවත මේ දේ සිද්ධ වීම හරහා පීති සම්බොජ්ජංගය භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා. ඉතින් මේ විදිහට කෙනෙක් යෙදෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා පීති මනස්ස කායම් පිපස්සම්බති චිත්තම් පිපස්සම්බති. දැන් මේ කය සංසිඳෙන්න, සිත සංසිඳෙන්න මේ ප්‍රීතිය මුල් වෙනවා. ඒකයි අපි සාමාන්‍යයෙන් මේ හිතේ සතුටක් ඇති කරගෙන භවනාවට නියැලෙන්න. අපි හිතාම පසුබාච්ච හිතකින් භවනාවක් පටන් ගත්තොත් හරි අමාරුයි මේ වගේ මට්ටමකට එන්න. මොකද අපි හිතන්නේ අපි මේවට සුදුසු නෑ. මගේ තාම සීලය සම්පූර්ණ නෑ. මගේ පාරමිතා පිරලා නෑ. එහෙම නැත්නම් මේවා අද කාලේ කරන්න බෑ. මගේ සතිය දියුණු නැහැ. මම මේ මේ අකුසල් කළා තියෙනවා මේ විදිහට අපි විවිධාකාර අවතක්ස අපිවම අවතක්සේරු කරන හේතු ඉදිරිපත් කරගත්තොත් මේ මට්ටම් අත්දකින්න හම්බෙන්නේ ඒ නිසායි අපි හැමතිස්සෙම හැකි සංඥාවෙන් යුක්තව මේ කටයුත්තේ නියැලෙන්න අවශ්‍ය වෙන්නේ. අපේ පින්වත්නි සැඟවෙච්ච කොයිතරම් හැකියාවන් තියෙනවද කියලා කියන්න අපිවත් දන්නේ නැහැ. බුදු කෙනෙකුට හැර අපේ මේ ආසව අනුසය ධර්මයන්ගේ தත්වයන් ප්‍රකාශ කරන්න කාටවත් බෑ. එනිසා අපි අතීත භවයන්හි මොන වගේ භාවනාවන් ප්‍රගුණ කරලා තියෙනවද? කොයි පමණට අපි භාවනාව වඩලා තියෙනවද කියලා කියන්න අපි දන්නේ ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච අවස්ථාවේ මේක මට කරන්න පුළුවන්. මේ සඳහා මම සුදුසුයි. මම ඒ සඳහා සීලයක පිළිපදලා දැන් කටයුතු කරනවා කියලා හැකි සංඥාවෙන් පටන් ගත්තනම් මෙන්න මේ අපි අදත් මේ කතා කරන්න කරගෙන යන මේ භාවනාවේ තියෙන ධන පැත්ත සුඛදායී පැත්ත අත්දකින්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඒ විදිහට අත්දකින්න අත්දකින්න මේ ප්‍රීතිය හරහාම අන්න කය සංසිඳෙනවා. හිතත් සංසිඳෙනවා. මේ සංසිඳීම තමයි පස්සද්ධි සම්බොජ්ජංගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් අර කය ඉස්සර තරම් වද දෙන්නේ නැහැ. ඉස්සර ඉස්සර නම් Tamanට විවිධාකාර වේදනාවන් දැනුණා. එක ඉරියව්වේ වැඩි වෙලාවක් ඉන්න බෑ. නමුත් මේ විදිහට මේ භාවනාවේ දියුණු වෙන්න දියුණු වෙන්න බොජ්ජංග ධර්මයන් මට්ටමට දියුණු වෙන්න දියුණු වෙන්න කයත් Tamanට යම් පමණකින් හෝ උදව් වෙනවා. දැන් හිතත් කලින් වගේ Tamanට අ පටහැනිව ඉන්නේ නැතුව දැන් මේ කරගෙන යන වැඩේට අවනතව කටයුතු කරනවා. ඒ නිසා හිත ඔන්න සංසිඳෙනවා. මේ සිතේ සංසිඳීම, කයේ සංසිඳීම පස්සද්ධි සම්බොජ්ජංගයේ පටන් ගැනීමක් වෙනවා. නැවත නැවත මේ විදිහට සංසිඳිච්ච කයකින්, සංසිඳිත සිතකින් කටයුතු කිරීම හරහා අන්න මේ පස්සද්ධි සම්බොජ්ජංගයේ දියුණු වෙලා මේක නැවත නැවත සිදුවීම හරහා පස්සද්ධි සම්බොජ්ජංගයේ භාවනාව හරහාම පරිපූර්ණත්වයටපත් වෙනවා. පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාදියති. දැන් පින්වත්නි අපි හුඟක් වෙලාවට මේ හිත සමාධිමත් විය යුතුයි සමාධියක් මං ඇති කරගත යුතුයි කියලා අපි නිරන්තරයෙන් සමාධිය හඹාගෙන යන පැත්තකුත් තියෙනවා. නමුත් අපි මතක් කරගත්තොත් මේ සමාධියක් ඇති වෙන්නේ කොහොමද? මේ සමාධියක් ඇති වෙන්නේ හේතුන් නිසා. මේ හේතුන් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම ටික විස්තර කරද්දී ලස්සන්ට පෙළ ගස්සලා තියෙන්නේ. ඒක සතියෙන් පටන් ගත්තා. අර අරමුණට හොඳට මුහුණට මුහුණලා මුලා නොවෙච්ච සතියක් බවට පත් වෙලා ඒ පටන් ගත්තේ යන්න සතිය. ඊළඟට ඒ දිහා හොඳට විපරම් ඇසකින් බලද්දි තමයි යන්න තව දුරටත් මේ තුල බැහැගන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ බවට පත් වෙන්නේ. ඊළඟට මේ වැඩේදී පසුබාන නොදී පස්සට යන්නේ නොදී මේක නැවත නැවත යෙදීම හරහා වීරයත් පටන් ගත්තා. ඒ විදිහට යදනකොට ප්‍රීතියක් හටගත්තා. එන්න ප්‍රීතිය හරහා කය සිත සංසිඳුණා. ඔන්න කය සිත සංසිඳුණා නම් අන්න සමාධිය පහළ වෙනවා. සමාධිය කියන්නේ අන්න ඒ පෙළ ගැතිච්ච හේතුන්ගේ ප්‍රතිඵලයක්. එතකොට පින්වත්නි අපි මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන මේ ක්‍රමානුකූල අන්දමට විතර බැලුවාම දැන් මේ සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න නම් අර විදිහට අර කලින් විස්තර කපු බොජ්ජංග කීපයම ලස්සනට පෙළ ගැහිලා තියෙන්න ඕනේ. දැන් ඒව පෙළ ගැහිලා ආවනම් ඔන්න සංසිඳිච්ච කය නිසා සංසිඳිච්ච සිත නිසා හිත සමාධිගත වෙනවා. මේ අරමුණේම බැහැ ගන්නවා. වෙනත් අරමුණු වලට වඩා දැන් මේ ඇස්පනා පිට ඉදිරියේ අත්දකින අරමුණ ඇස්පන මේ මුහුණට මුහුණලා තියෙන අරමුණ එයාට සතුටුදායක වෙනවා. සිතට ලොකු සැහැල්ලුවක් බවට පත් දැන් හිත මේ අරමුණේම ඉන්නකොට දැන් කල යුතු විශේෂ දෙයක් නැහැ. මොකද දැන් අපි බලාපොරොත්තු උනේ හිත එකඟ කරගන්න. මේ එකඟ කරගන්න ඒ තිබිච්ච බලාපොරොත්තු දැන් ඉෂ්ට වෙලා. හිත තමා විසින්ම මේ විවිධාකාර වේදනාවන් වේදනාවන් වශයෙන් දැක ගන්නවා. ඒවා ගැන විශේෂ ඇල්මක් ඇත්තෙත් නැහැ. දුක් වේදනාවක් ආවා කියලා ඒවා ඉක්මනට බැහැර විය යුතුයි. ඇයි මම මේ දුක් විඳින්න කියලා ඒවට හඬා වැළපීමකුත් නැහැ. ඒවා දිහා දේශයෙන් බලන්නෙත් නැහැ. මේවා මේ හුදු වේදනා. මේවා මේ ස්පර්ශය නිසා හටගත්ත වේදනා කියලා අන්න යම් අවබෝධයක් ක්‍රමානුකූලව ඒ තැනත්තා තුළ වර්ධනය වෙලා. ඉතින් මේ විදිහට දැන් මේ හොඳින් කෙරෙන වැඩේ දිහා මධ්‍යස්ත සිතින් බැලීම අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක තමයි උපේක්ඛා සම්බොජ්ජංගය පටන් ගැනීම. සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. දැන් මේ හොඳට සමාහිත වෙලා තියෙන එකඟ වෙලා තියෙන හිත දිහා බොහොම මදහත් සිතින් බලන් ඉන්නවා. ආයි දැන් කරන්න දෙයක් නැහැ. හිත පිට යන්නේ නැහැ. එන එන අරමුණක් දිහා එන එන දැනෙන දැනෙන වේදනාවක් දිහා හිත විසින්ම මේ දේ නියැලෙනවා. දැන් එයා බලනවා මේ හිත විසින්ම දැන් බලනවා මේ වේදනාවක් පටන් ගන්නෙ කොහොමද? ඒක කොහොමද ක්‍රමානුකූලව වෙනස් වෙන්නේ? කොහොමද ඒක ගෙවිලා යන්නේ? ඔන්න ගෙවිලා ගියාට පස්සේ එයා සමනය වෙලා ඔහොම ඉන්නවා. ඊළඟ නැවතත් වේදනාව පටන් ගන්නවා. ඒ දිහා බලනවා. ඒක වෙනස් වෙනවා. ඒ දිහාත් බොහොම අකම්පිතව බලන් ඉන්නවා. ඒක ගෙවිලා යනවා. ගෙවිලා යන දිහාත් බොහොම අකම්පිතව බලන් ඉන්නවා. කොයි තරම් ප්‍රනීත වේදනාවක්, ප්‍රනීත සුඛයක්, ප්‍රීතියක් ආවත් ඒකේ ඒක දිහා මේ විදිහට බලනවා නම් මධ්‍යස්ථ සිතින් බලනවා නම් මුලා නොවි බලනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ තැනත්තා මේ යෝගාවචරයා පටන් ගත්ත වෙනවා. නැවත නැවත මේ විදිහට නියැලීම හරහා මේ උපේක්ඛා සම්බොජ්ජංගය වැඩෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගයේ භාවනාව හරහා පරිපූර්ණත්වයටපත් වෙනවා. එතකොට පින්වත්නි අපිට තේරෙනවා දැන් මේ අපිට දැනෙන දේවල් වේදනානුපස්සනා ශීර්ෂයෙන් ඔන්න අපිට බලන්න පුළුවන්. ඇයි මේ වේදනාවන් හටගන්නේ කියලා මේකට මේක දිහා එක අතකින් මේ දෝෂාරෝපණ මුඛයෙන් බලන්නේ නැතුව මේක මේ භාවනාව නිසා හටගත්ත දෙයක්. මේක නෙමේ ස්පර්ශය නිසා හටගත්ත දෙයක්. මේකත් හැබැයි මගේ පාලනයෙන් තොරයි. මගේ පාලනයෙන් තොරව මේවා හටගන්නවා. පාලනයෙන් තොරව මේවා දුර වෙලා යනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේත් සුඛං වේදනං වේදයාමි සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි ති පජානාති. දැන් මේ සුඛ වේදනාවක් හටගත්තා. ඒ මේ වේදනාවක් හටගත්තා කියලා දැනගන්නවා. දුක් වේදනාවක් හටගත්තා දුක් වේදනාවක් හටගත්තා කියලා දැනගන්නවා. අදුක්කම සුඛ වේදනාවක් එහෙම නැත්නම් උපේක්ෂා සහගත වේදනාවක් හටගත්තා ඒ දිහා ඒව බලමින් ඒ ඒ මට්ටමින් දැනගන්නවා. ඉතින් මේ කිසිම දෙයක් Tamange කරගන්න යන්නේ නැහැ. වේදනාව මගේ නෙමෙයි දැන්. ඒ කලින් තමයි මේ මගේ කය විදෙනවා. මට වේදනාවක් දැනුණා. මමයි දුක් විඳින්නේ, මමයි සැප විඳින්නේ කියලා ඒ ආත්ම දෘෂ්ටියෙන් බැලුවේ. දැන් බලන්නේ ඊට හාත්පසින් වෙනස් වෙත දෘෂ්ටි කෝණයකින්. දැන් වේදනාවම අරමුණක් බවට පත් වෙලා වේදනාසු වේදනානුපස්සී විහෙරති වේදනාවන් දිහා වේදනාවක් වශයෙන් බලනවා වේදනාව අනුව ගිය සිහියකින් බලනවා මගේ කරගන්නේ නැතුව අරමුණක් දිහා බලනවා වේදනාව අරමුණක් වශයෙන් අරගෙන බලනවා. දැන් මේ විදිහට කරගෙන යනකොට අන්න පස්සම් භයං චිත්ත සංඛාරං අස්සසිස්සාමිති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං පස්සසිස්සාමිති සික්ඛති මේ වේදනාවන් අන්න ටික ටික සමනය වෙන්න පටන් ගන්නවා ඊටත් මෙහා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා චිත්ත සංඛාර පරිසංවේදී අසසිසාමිති සික්කති. ඇත්තට මේ කාරණාව දැනටමත් විස්තර වුණා. දැන් මේ චිත්ත සංඛාර කියලා විස්තර කරන මේ වේදනාවන් එහෙම නැත්නම් සංඥාවන් අපි ගැන තව පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. මේ වේදනාවන් හට ගන්නා ආකාරය, වෙනස් වෙන ආකාරය, දුර වෙලා යන ආකාරය දැක ගන්නවා. ඒවට ඇලෙන්න යන්නෙත් නැහැ, ගැටෙන්න යන්නෙත් නැහැ. මධ්‍යස්තව ඉඳගෙන මේවාට කටයුතු කරනවා. ඒ වගේමයි මේ වේදනාවන් සමනය වෙනවා. කලින් තරම් දැන් ලොකුවට ප්‍රීතියක් දැනෙන්නේ කලින් කලින් ඊටාම ප්‍රනීතව උද්වේගයක් දැන ජනිත කරමින් කය පිනා යමින් දැනිච්ච දේවල් දැන් ඊටාම සොළුවෙන් දැනෙන්නේ. ඒ ගැන හඬා වැටීමකුත් නැහැ. ඒක මේ භාවනාවේ කඩා වැටීමක් කියලා හිතන්නෙත් නැහැ. ඒක මේ වේදනාවන් සමනය වීමක්. අන්න ඒ දෘෂ්ටි කෝණයෙන් දකිනවා. මේ වේදනාවන්ගේ සමනය වීම භාවනාවේ දියුණුවක් කියලා තේරුම් ගන්න. ඒකයි පස්සම්බනේ වෙනවා කියන්නේ මේ අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ආස්වාස ප්‍රස්වාසයේ වෙන් කරගන්න බැරි තරමට සියුම් වෙලා සමනය වුණා වගේම ඒහා සමාන අන්දමින් මෙතෙන්දිත් වේදනාවනුත් සමනය වෙනවා. වේදනාවනුත් සමනය වෙලා ඔන්න ඒකත් තුනී වෙලා යනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී කොයි වෙලාවෙ වෙන්නත් පුළුවන් විවිධාකාර මට්ටමින් රූප සංඥාවන් දැනෙන්න පුළුවන්. පෙනෙන්න පුළුවන්. ඉතින් ඒ එකම රූප සංඥාවක් අපි කලින් මතක් කළා වගේම ඒ කිසිම රූප සංඥාවක් ඔස්සේ අපි නොයා යුතුයි. පෙනෙන හිතට පෙනෙන කිසිම දෙයක් මේ විපස්සනාවේ මාර්ගය නෙමෙයි. ඒක අපි හොඳින්ම තේරුම් ගත යුතුයි. ඊටාම වටිනා දෙයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ රූපයක් වෙන්න පුළුවන්. රුවන්වැලිසෑයේ රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භයංකර රූපයක් වෙන්නත් පුළුවන්. ඇට සැකිල්ලක් වෙන්න පුළුවන් මල ගිය ඥාතියෙක් වෙන්න පුළුවන් මලකුණක් වෙන්න පුළුවන් මේ වගේ ඊටාම අප්‍රසන්න දෙයක් වෙන්නත් පුළුවන් මේ කිසිම දෙයක් මේ කිසිම සංඥාවක් භාවනා මාර්ගයේ නෙමෙයි ඒවා පෙනුනොත් ඒවෙන් හිත මෑත් කර ගැනීමයි කරන්න තියෙන්නේ ඒවා ඔස්සේ යන්නේ නැතුව ඇයි මේවා හටගත්තේ කියලාවත් හොයන්න තරම් කාලයක් මිඩංගු කරන්නේ නැතුව මේක නෙමෙයි මාර්ගය කියලා තේරුම් අරගෙන දැනෙන දෙයකට ඍජුව දැනෙන දෙයකට හිත යෙදීමයි අපි මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ. ඒ අන්දමින් ක්‍රියා කිරීමෙන් තමයි සංඥාවන් සමනය වෙන්නේ. දැන් මෙතන චිත්ත සංඛාර කියලා කියන්නේ පින්වත්නි වේදනා සංඥා කියන යුගලයම දෙකටම තමයි මේ චිත්ත සංඛාර කියලා කියන්නේ. එතකොට වේදනාවනුත් හටගත්ත ඒවා කලින් බොහොම ප්‍රණීතව දැනුණා හැබැයි ක්‍රමානුකූලව ඕන සංසිඳීමටපත් වෙනවා. සංඥාවනුත් ඇතම් කෙනෙකුට හට ගන්නත් පුළුවන්, ඇතම් කෙනෙකුට හට නොගන්නත් පුළුවන්. ඉතින් මේ සංඥාවනොත් එක්ක හටගත්තා. ඒ හටගත්තා නම් ඒවා මාර්ගය නෙමෙයි කියලා තේරුම් ගත්තා අත්හැරලා දැම්මා. ඉතින් ඒවත් ඔන්න සංසිඳෙනවා. මේ සංසිඳීමත් ක්‍රමානුකූලව වෙන්න ඉඩ හැරියානම් අන්න අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන වේදනානුපස්සනා කොටසේ අවසාන පියවර වෙන ඒ පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම්භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා පෙන්නන ඒ මට්ටමට ආව වෙනවා. දැන් වේදනාවන් වලින් හිත අයින් වෙලා වේදනාවන් සමණයටපත් වෙලා දැන් වේදනාවන් ඔස්සේ යන්නෙත් නැහැ. දැන් හිතට ඉන්න ලොකු අරමුණකුත් නැහැ. හැබැයි ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. මොකද Taman දන්නවා මේ අරමුණු එක්ක හිතට ඉන්නත් පුළුවන්. අරමුණු වලින් තොරව හිතට ඉන්නත් පුළුවන්. අපි මේ සම්බන්ධයෙන් වැඩිදුරට ඊළඟ කොටසදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ මට්ටමේ පවා මේ දැක දැක හිටිය වේදනාව ක්‍රමානුකූලව ඡය වෙලා යද්දී තවත් වේදනාවක් මතුනේ නැහැ කියලා පසුතැවීමක් තමන්ගේ හිතට නැහැ. මොකද මේ හටගන්නා තාක් දේවල් නැති වෙලා යනවා කියන එක තමන්ට දැන් තේරෙනවා. කලින් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දැකගත්තා. හුස්ම රැල්ලක් වශයෙන් හටගත්තා. හුස්ම රැල්ලක් වශයෙන් ඒක නිරුද්ධ වුණා. නමුත් ඊට එහාට ගිහිල්ලා ධාතු ස්වභාවයන් වශයෙන් එහෙම නැත්නම් මේකේ රස්නේ වශයෙන් සිසිල් වශයෙන් තදගසි වශයෙන් මෘදු ගති වශයෙන් මේ විදිහට දැනගත්තා. නමුත් ඒවත් දුර වෙලා ගියා. දැන් මෙතෙන්දී නම් සැප වේදනාවක් වශයෙන් දුක් වේදනාවක් වශයෙන් උපේක්ෂා සහගත වේදනාවක් වශයෙන් ඒවා හටගත්තා. ඒවත් දුර වෙලා ගියා. මේවා හුදු අරමුණු පමණයි. හටගන්නා තාක් අරමුණු දුර වෙලා යනවා. අවසන් වෙලා යනවා. කියන අවබෝධයක් මේ තැනත්තා තුල නැවත නැවත මේ දිහා බලන්න බලන්න අත්දකින්න අත්දකින්න අන්න වැඩෙනවා. ඉතින් මේවා තමයි පින්වත්ටි ඇත්තටම මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ තියෙන ගැඹුරුම හරිය. එතකොට අර මේ දේවල් හටගන්නේ කොහොමද? මේක හේතු මොනවද? මේවා වෙනස් වෙන්නේ කොහොමද? මේවා මට පාලනය කරන්න පුළුවන්ද? මේ හරහා අන්න අපි ලොකු විපස්සනා නුවණක් අන්න අවදි වෙන්න පටන් ගන්නවා. ඒ අවදි වෙද්දිත් ඉතින් ඒක ඔස්සේ ඊළඟට හිතන්න ගිහිල්ලා මේ වෙන දේ පටලවා ගන්න යන්නෙත් නැහැ. ඒ වෙන දෙයට වෙන්න ඉඩ හැරලා අපි සාක්ෂිකාරයෙක් වෙනවා. මේ විදිහට කෙනෙක් කටයුතු කරනවා නම් අපිට පුළුවන් පින්වත්නි මේ වේදනානුපස්සනා ශීර්ෂයෙන් මේ ආනාපාන සතිය යෙදෙන්න. බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා මේ විදිහට කෙනෙක් කටයුතු කරනවා නම් එයා තුල අර සැප වේදනාවට තිබිච්ච ලොකු කැමැත්තක් උවමනාවක් තිබුණා නම් අන්න ඒ උවමනාව දැන් ටික ටික දුර වෙලා යනවා දුක් වේදනාවන් ඉදිරියේ ඉක්මනටම මේ දුක් වේදනාව බැහැර කළ යුතුයි කියලා යම් මේ ප්‍රවණතාවයක් තිබුණා නම් ඒ බඳු මේ ආකල්පයක් නම් තිබුණේ ඒකත් මේ තැනැත්තා තේරුම් ගන්නවා මේ යම් යම් හේතුන් නිසා තමයි මේ වේදනාවන් හටගත්තේ. ඒ හේතුන් නිරුද්ධ වුණා නම් ඉවත් වුණා නම් ඒ හේතුන් නිසා හටගත්ත මේ වේදනාවනුත් නිරුද්ධ වෙලා යනවා. හරි ලස්සනට මේ කාරණාව පැහැදිලි කරනවා මේ නන්දකෝවාද සූත්‍රයේදී ඒ නන්දක කියන සාමින් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද දෙන්න ගිහිල්ලා උන්වහන්සේ විමසනවා නැගිනිවරුනි මේ මේ හටගත්න වේදනාවන් දිගට තියෙන දේවල්ද? නැත්නම් මේ හටගන්න වේදනාවන් මොන හේතුන් නිසාද හටගන්නේ? ඉතින් ඒ භික්ෂුණීන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමින් වහන්සේ මේ ඒ ඒ ස්පර්ශයන් තියෙනවා. ඒ ඒ ಜಾතිවල ස්පර්ශයන් තියෙනවා. ඒ ඒ ಜಾතිවල ස්පර්ශයන් නිසා ඒ ඒ ආකාරයේ ඊට අනුරූපී වේදනාවන් පහළ වෙනවා. ඒ ඒ ආකාරයේ ස්පර්ශයන් නිරුද්ධ වෙලා ගියාට පස්සේ ඊට අනුරූපව පහළ වෙච්ච වේදනාවලුත් නිරුද්ධ වෙලා යනවා. උදාහරණයකුත් පෙන්නනවා. දැන් අපි හිතලා බලන්න වියලි ලී කෑලි දෙකක් එකට අතුල්ලනවා. වියලි ලී කෑලි දෙකක් එකට අතුල්ලනකොට යම් උණුසුමක් ඒ නිසා ජනිත වෙනවා. හට ගන්නවා. දැන් හිතන්න අපි මේ අතුල්ලන ක්‍රියාවලිය නතර කළා ලී කෑලි දෙක අයින් කරලා තියෙනවා. වෙනස් මේ කියන්නේ ඈත් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මෙතෙක් ඇතිල්ලීම හරහා යම්කිසි රස්නේ බවක්, උෂ්ණත්වයක්, තාපයක් හට අරගෙන තිබුණා නම් දැන් අර තවදුරටත් ඇතිල්ලීම සිද්ධ නොවීම නිසා, සිද්ධ නොවන නිසා අන්නේ හටගෙන තිබිච්ච රස්නේ, හටගෙන තිබිච්ච තාපය අන පරිසරයට නිරුත් වෙලා මේ නිරුද්ධ වෙලා යනවා. පරිසරයට නිකුත් වෙනවා. ඒ හරහා අන්න නැවතත් සමනය වෙනවා. නැවතත් සිසිල් වෙනවා. ඊට අනුරූපයි මේ අපේ ශරීරයේ අපේ හිතේ හටගන්නා වේදනාවනුත්. ඒ ඒ ස්පර්ශයන් නිසා ඊට අනුරූපී වේදනාවන් පහළ වෙනවා. ඒ ස්පර්ශයන් තවදුරටත් නොවීම නිසා අන්න ඒ හටගත්ත වේදනාවන් නිරුද්ධ වෙලා යනවා. අපිට ඉතින් ඕකට විශේෂයෙන් මැදිහත් වෙලා මේ හටගත්ත සුඛ වේදනාවන් නැවත නැවත හටගන්වන්න අපි කටයුතු කරන්නේ නැත්නම් හටගත්ත සුඛ වේදනාවන් දුර වෙලා යනවා. ඒ වගේම හටගත් දුක් වේදනාවන් ඉක්මනට බැහැර කරන්න අපේ අනවශ්‍ය උත්සාහයක් කරන්නේ නැත්නම් ඒ හටගත් හේතුන් බැහැර වෙලා ගියා මොහතක අන්න ඒ දුක් වේදනාවන් බැහැර වෙලා යනවා. ඒ වගේමයි අපි සාමාන්‍යයෙන් නොදැනුවත්ව කටයුතු කරන එහෙම නැත්නම් නොදැනුවත්ව සිද්ධ වෙන මේ උපේක්ෂා සහගත වේදනාවන් පිළිබඳවත් අපි දැනුවත් වුණොත් මේ බහුලව තියෙන මේ උපේක්ෂා වේදනාවත් මේ විදිහටම හේතුන් නිසා හටගන්නවා. හේතුන් නිරුද්ධ වුණාට පස්සේ හේතුන් බැහැර වුණාට පස්සේ ඒ වේදනාවනුත් දුර වෙලා යනවා. ඉතින් මේ විදිහට පින්වත්නි මේ වේදනානුපස්සනාව කෙනෙක් වඩනවා නම් මේ වේදනාවේ තියෙන මුලා කරන ස්වභාවය දුර වෙලා යනවා. හරිම ලස්සන ගාතාවක් එනවා මේ වේදනානුපස්සනාව බොහොම සංක්ෂිප්තව විස්තර කරන ගාතාවක්. මේ ගාථාව හම්බ වෙනවා ද්වේතානුපස්සනා සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තංච බහිද්දාච යංකින්චි අත්තිවේදිතං ඒතං දුක්ඛන්ති ඤත්වාන මෝස ධම්මං පලෝකිතං පුස්ස පුස්ස වයං පස්සං එවං තත්ත විරජ්ජති වේදනානං khaya bhikkhu niccāta parinibbutā මෙතන බින්වත් මුළු වේදනානුපස්සනාවම කැටි කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සුඛං වාය දිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ යම් සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා නොදුක් නොසුව වේදනාවක් වේවා අජ්ජත්තංච බහිද්දාච යංගින්චි අත්ති වේදතං මේ Tamanට ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික හේතුන් නිසා හටගත්ත වේදනාවක් වෙන්න පුළුවන්. බාහිර හේතුන් නිසා හටගත්ත වේදනාවක් වෙන්න පුළුවන්. ඒතන් දුක්ඛන්ති ඤත්වාන මෝස ධම්මං පලෝකිතං. මේ හටගන්නා තාකේ වේදනාවන් අපිව මුලා කරන සුළුයි. මේ හටගන්නා තාක් වේදනාවන් අපිට අපේ කැමති ආකාරයට හැසිරෙන්නේ නැති නිසා ඒවා හටගෙන නිරුද්ධ වෙලා යන නිසා කවදාවත් එක දිගට පවතින්නේ නැති නිසා අන්න ඒක දුකක්. ඒ වගේමයි මේක කැඩි කැඩි යන දෙයක්, බිඳලා යන දෙයක්. පුස්ස පුස්ස වයන් පස්සං එවං තත්ත විරජ්‍යති. මේ ස්පර්ශයක් ස්පර්ශයක් පාසා මේ වේදනාවන් හටගන්නා ආකාරය මේ තැනැත්තා තේරුම් ගන්නවා. ඒකේ වයපක්ෂය තේරුම් ගන්නවා. අන්න මේ හටගන්නා වේදනාවක් ඔන්න ඒක නැති වෙලා යනවා. ඔන්න ස්පර්ශයක් නිසා ඔන්න වේදනාවක් හටගන්න ඕක දුර වෙලා යනවා. ඔන්න දුර වෙලා යනවා. තව වේදනාවක් එනවා දුර වෙලා යනවා. ඔන්න තව වේදනාවක් එනවා දුර වෙලා යනවා. මේ විදිහට මේ විදිහට නැවත නැවත මේ වයපක්ෂය දකින්න දකින්න මේ වේදනාවන් කෙරෙහි හිත විරංජනය වෙනවා. වේදනාවන් දැඩිව ග්‍රහණය කරන්න යන්නේ ලොකුවට ගන්නෙ නැහැ. Tamanට සැප වේදනාවක් දැනුණා කියලා ඒකේ ඒක තුල හුඟා දුරට ප්‍රපංච කරන්න යන්නේ නැහැ. ඒක වර්ධනය කරන්න කියලා දිගට පවත්වන්න ඕනේ කියලා දඟලන්න යන්නේ නැහැ. දුක් වේදනාවක් ආවයි කියලත් හිස අත්බැඳගෙන හඬන්න යන්නෙත් නැහැ. මේ එක්තරා අන්දමක මධ්‍යස්ථ ස්වභාවයක් දැන් මේ තැනත්තා තුළ දියුණු වෙනවා. මේකම පින්වත්නි බුදුරජාන් වහන්සේ පෙන්නනවා. වේදනානං khයා බික්ඛු නිච්ඡාතා පරිනිබ්බුතා. අන්න මේ වේදනාවන්ගේ ඡය නැවත නැවත දැකීම නිසා මේ වේදනාවන්ට තිබිච්ච තණ්හාව දුරු වෙලා මේ භික්ෂුන් වහන්සේ මේ යෝගාවචනයන් වහන්සේ අන්න කෙලස් දුරු කරගත්තා වෙනවා. පිරිණිවුණා වෙනවා. කෙලස් පරිණිරවාණයටපත් උනා වෙනවා. එතකොට බින්ගන්ති අපිට තේරෙනවා මේ වේදනානුපසනාව කියන්නේත් නිවන් දකින්න තියෙන දොරටුවක්. වේදනානුපසනාව හරහා අපිට සප්තබොජ්ජංග ධර්මයන් දිනු කරන්න අවස්ථාව තියෙනවා. වේදනානුපස්සනාවත් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මේ අන්දමට සති මේ ආනාපාන සතිය හරහා දියුණු කරන්න අපිට අවස්ථාව තියෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව, निरවුල්ව, निराකූලව මේ ආනාපාන සති සූත්‍රයේදී කොහොමද ආනාපාන සතිය හරහා වේදනානුපස්සනාව වඩන්නේ? ආනාපාන සතිය හරහා වේදනානුපස්සනාව වඩද්දී සත්ත්ව මේ පොජ්ජංග ධර්මයන් දිනු වෙන්නේ කොහොමද? මේ කාරණාවන් බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ කාරණාවන් අපි තේරුම් අරගෙන අපි වඩන භාවනාව මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයට ඍජුවම එකඟ බව තේරුම් අරගෙන තවදුරටත් මේ භාවනාවේ නියලිලා මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන ඒ අපි බලාපොරොත්තු වනේ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ ධර්ම දේශනාවත් උදව් වේවා ඒ සඳහා මේ පින්වතුන්ට මේ ධර්ම දේශනාවෙනුත් යම් පිටුවහලක් වේවා කියලා ධර්ම දේශනාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි